අපි පසුගිය සති හතක් මුළුල්ලේම සාකච්ඡා කළේ අංගුත්තර නිකායේ තික නිපාතේහි ලෝණ ඵල සූත්‍රය මූලික කොටගෙන අකුසල විපාක යටපත් කරන ක්‍රම පිළිබඳ. ඒදී මූලික වශයෙන් අපි ඒ සූත්‍රයේහි දැක්වෙන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මහේශාක්‍ය බව ඇති කර ගැනීමට අවශ්‍ය වෙන මූලික කාරණා සති ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරගත්තා පැහැදිලි කරගත්තා ඉන් අනතුරුව අපේ පසුගිය සතියේ ආරම්භ කළා මේ මහේශාක්‍ය බව සඳහා අවශ්‍ය ගුණාංග සම්පූර්ණ කරගන්නා තෙක් අපට తాවකාලිකව යම් යම් උපාය මාර්ග යොදන්නට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ඒ වගේම බුද්ධ ශ්‍රාවකයින්ගේ චරිත කතා දිහා බැලුවාම ඒ පෙනෙන කරුණු අනුව අපට ඒ මහේශාක්‍ය බව දියුණු කරගන්නාත් එක් අකුසල කර්ම විපාක යටපත් කරගන්නට භාවිත කළ හැකි ක්‍රමෝපායන් කිහිපයක් පිළිබඳව අපි පසුගිය සතියේ සිහිපත් කළා. ඒ බඳු කරුණු පහක් අපි කතා කළා. මූලික වශයෙන් සිහිපත් කළා. පළමු කාරණය තමයි ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම. ඒ කියන්නේ යම් අකුසල කර්මයක් අපි අතෙන් සිද්ධ වෙලා තියෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම. දෙවන කාරණය තමයි ප්‍රයෝග සම්පත්තිය. තුන්වැනි කාරණය ප්‍රාර්ථනා විශේෂ ප්‍රාර්ථනා ඇති කර ගැනීම. හතරවෙනි කාරණය ආශිර්වාද සහ සත්‍යක්‍රියා ආදී ඊළඟට පස්වෙනි කාරණේ හැටියට අපි කතා කළේ ඒ අකුසල කර්ම විපාකේ යටපත් කළ නොහැකි නම් ඒ කර්ම විපාකයම අපි කොහොමද නිවන් දැකීමට කමටහනක් කරගන්නේ ಗುಣනුවන දියුණු කරගන්නට එය අපේ ජීවිතයට පොහොර කරගන්නේ කොහොමද කියන කාරණේ. දැන් මේ කාරණා පහෙන් පළමු කාරණේ අපි පසුගිය සතියේ දීර්ඝ වශයෙන් කතා කළා ඒ තමයි තමන් අතින් යම් අකුසල කර්මයක් සිදු වෙලා ඒ අකුසල කර්ම විපාකය මතුවීමට નિયમિત නම් ඒ අප විසින් සිදු කරගත් අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කිරීම තුළින් අපට ඒ අකුසල කර්මය යටපත් කරගන්න. එහෙම නැත්නම් ඒ කර්මයේ බලය හීන කරන්න. ඒ කර්ම ශක්තිය දුර්වල කරන්නට පුළුවන් කියන කාරණේ අපි හේතු උදාහරණ ඇතිව සාකච්ඡා කළා. එතකොට කරුණවල දෙවැනි කාරණේ තමයි අද දවසේ අපි කතා බහ කරන්නේ. ඒ තමයි ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය තුළින් පුළුවන්කම තියනවා අකුසල කර්ම විපාක යටපත් කරලා කුසල කර්ම මතු කරන්නට. මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණය පැහැදිලි කරනකොට ඒ සම්මා සම්බුද්ධ ගුණය විග්‍රහ කිරීමේදී දක්වන කාරණයක් තමයි තථාගත දස බලය දස බල ඥාන. ඒ දස බල ඥානයන් අතර දෙවන ඥානයේ හැටියට දැක්වෙන්නේ කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ. ඒක තමයි දෙවන තථාගත බලය හැටියට දක්වලා තියෙන්නේ. අන්න ඒ දෙවන තථාගත බලයෙහි පැහැදිලි කරන සමස්ත කාරණේ වෙන්නේ පුද්ගලයෙකු සාංශාරික වශයෙන් සිදු කරගෙන තියෙන කුසල කර්ම යටපත් වෙලා අකුසල කර්ම ක්‍රියාත්මක වෙන්නට විපත්ති හතරක් බලපානවා ඒ වගේම අකුසල කර්ම යටපත් වෙලා කුසල කර්ම විපාක දෙන්නට සම්පatti හතරක් බලපානවා. ඒතර තථාගතයන් වහන්සේට තමයි පූර්ණ වශයෙන් හැකියාව තියෙන්නේ ඒ ඒ පුද්ගලයා සාංශාරික වශයෙන් සිදු කරගත්තු කුසල කුසල කර්මයන්ගෙන් මේ අවස්ථාවේදී කුසල කර්ම යටපත් වෙලා අකුසල කර්ම මතුවෙනවද අකුසල කර්ම මතු යටපත් වෙලා කුසල කර්ම මතුවෙනවද ඒ වගේම ඒ අකුසල කර්මයේ යටපත් වුණා නම් යටපත් උනේ කවර හේතුවක් නිසාද කුසල කර්මයේ ඉස්මතු වුණා නම් ඉස්මතු උනේ කවර හේතුවක් නිසාද කියලා මනවින් පැහැදිලි කරන්නට හැකියාව තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පූර්ණ වශයෙන්. ඒක තමයි උන්වහන්සේ සතු දෙවන තථාගත බලයේ හැටියට දැක්වෙන්නේ කාලත්‍රය වර්ති කර්ම සමාදානයන්ගේ විපාක දන්නා නුවණ හැටියට. එතකොට එහි කියවෙන සම්පatti හතරක් සහ විපatti හතරක් තියෙනවා. මොනවද සම්පatti හතර මොනවද විපatti හතර? කාල සම්පatti, ගති සම්පatti, උපදි සම්පatti, ප්‍රයෝග සම්පatti. එතකොට ඒ සම්පatti හතරම අනික් අතට විපatti හැටියටත් දක්වනවා. කාල විපatti ගති විපatti, උපදි විපatti සහ ප්‍රයෝග විපatti හැටියට. එතකොට කාල, ගති, උපදි, ප්‍රයෝග කියන මේ කරුණු හතර පුද්ගලයෙකුට සම්පatti හැටියටත් විපාක ක්‍රියාත්මක වෙනවා විපatti හැටියටත් ක්‍රියාත්මක වෙනවා සම්පatti හැටියට ඔය කරුණු හතර මතු කරගත්තොත් කාල ගති උපදි ප්‍රයෝග කියන කරුණු හතර සම්පත් හැටියට මතු කරගත්තොත් අකුසල් යටපත් වෙලා කුසල් මතුවෙනවා. ඒ කරුණු හතර විපත් හැටියට ක්‍රියාත්මක වුණොත් කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවා. දැන් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන මුලින්ම මොනවද සම්පත් කියලා කියන්නේ මොනවද විපත් කියලා කියන්නේ. සම්පත්ති කියලා හඳුන්වන්නේ අපට සැපගෙන දෙන්නට සමත් වෙන කාරණා. ධනය සම්පත්තියක් හැටියට හඳුන්වනෝ සත්වයාට සැපගෙන දෙන්නට උපකාර වෙන නිසා ඊළඟට උගත්කම සම්පත්තියක් හැටියට හඳුන්වනෝ සැපගෙන දෙන්නට උපකාර වෙන නිසා ඊළඟට දරුවන් සම්පත්තියක් හැටියට හඳුන්වන දරු සම්පත ඊළඟට රූප සම්පත්තිය ධන සම්පත්තිය මේ විදිහට යම්තනක සම්පත්තියයි කියලා හඳුන්වනවා නම් ඒ කාරණය ඒ පුද්ගලයාට සැපය පිණිස යහපත පිණිස උපකාර වෙලා තියෙනවා කියන අදහසින් තමයි ඒක සම්පatti කියලා කියන්නේ. දැන් දැනුගත්කම පුද්ගලයෙකුට සම්පතක් වෙනවා වගේම විපතක් වෙන්නටත් පුළුවන්. ඒ මොකද ඒ දැනුගත්කම පාවිච්චි කරලා එතනත්තා අනර්ථයක් කරගන්නවා නම් ඒකම විපතක් බවට පත් වෙනවා. ධනය පුද්ගලයාට සම්පතක් වෙනවා වගේම ඒ ධනය අයථා විදිහට පාවිච්චි කරලා Taman පුත් අකුසල් කරගෙන ලෝකෙටත් අනතුරු කරනවා නම් ඒ ධනයම ඒ පුද්ගලයාට විපතක් බවට පත් වෙනවා. එහෙනම් විපත්ති කියලා කියන්නේ මොනවද? දුක් ඇති කරන අයහපත ඇති කරන කාරණා. දුක පීඩාව අපහසුව ඇති කරන කාරණාවට කියනවා විපත්ති කියලා. සැපය යහපත සුවය ඇති කරන කාරණා හඳුන්වනවා සම්පත්ති කියලා. එතකොට එකම ධනය පුද්ගලයාට සම්පතක් වෙන්නටත් පුළුවන් විපතක් වෙන්නටත් පුළුවන්. එකම උගත්කම පුද්ගලයාට සම්පතක් වෙන්නටත් පුළුවන් විපතක් වෙන්නත් පුළුවන්. දැන් මේ කාරණය ධර්මයේ පැහැදිලි කරනෝ බහුසුත භාවය. මංගල සූත්‍රයේදී බහුසුත භාවය දක්වන්නේ මංගල කාරණයක්. ඒ කියන්නේ මෙලව පරලෝ અભිවෘද්ධියට දියුණුවට යහපතට හේතු වෙන කරුණක් හැටියට. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනකොට බාහුසච්ච මහත්තම් පත්තෝ හෝති බහුශ්‍රත භාවයට පත්වීම ශික්ෂා පැනවීමට කරුණක් හැටියට දේශනා කරනවා. ඒ කියන්නේ බහුශ්‍රත භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න මූලික පරමාර්ථයෙන් ගිලිහිලා වෙන වෙන බාහිර දේවල් වලට පැටලෙනවා. සාමාන්‍යයෙන් තේරෙන භාෂාවෙන් කියනවා නම් පඬිතකම් වැඩි වෙනකොට අදාළ දෙයට ඉලක්ක වෙන්නේ නැහැ මූලික පරමාර්ථය ගිලිහිලා වෙන වෙන ಜಾති කරන්නට පෙළඹෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ බහුශ්‍රුත භාවයම බුදුරජාණන් වහන්සේ මෙලව පරලෝ અભිවෘද්ධියට හේතු වෙන කරුණක් හැටියටත් දේශනා කරනවා. අනික් අතට එයම කෙලස් වැඩෙන නිවන් මඟ අහුරන ඒ වගේම සමාජය තුල අර්බුද ඇති වෙන කාරණයක් හැටියටත් ඒ දැනුගත්කම මේ බහුශ්‍රුත භාවයම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අන්න ඒ වගේ එකම කරුණ. දැන් රූපය කෙනෙකුට සම්පතක් වෙන්නට පුළුවන්, විපතක් වෙන්නට පුළුවන්. දරුවන් කෙනෙකුට සම්පතක් වෙන්නට පුළුවන්, විපතක් වෙන්නට පුළුවන්. භෞතික වස්තුන් භෞතික සම්පතක් වෙන්නට පුළුවන්, විපතක් වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපට හමු වෙන ඕනෑම කාරණයක් යහපත සැපය සුවය පිණිස යොදා ගන්නටත් පුළුවන් අයහපත දුක පීඩාව පිනිස යොදා ගන්නටත් පුළුවන්. එනිසා එකම කරුණු පුද්ගලයෙකුට සම්පතක් හැටියට ක්‍රියාත්මක වෙන්නටත් පුළුවන් විපතක් හැටියට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධාන කාරණා හතරක් සම්පත් හැටියට ක්‍රියාත්මක වෙන තැන ඒ පුද්ගලයාට සාංශාරික වශයෙන් අකුසල කර්ම තිබුණා වුණත් ඒ අකුසල කර්ම යටපත් වෙලා කුසල් මතුවෙනවා. ඒ කරුණු හතරම විපත් හැටියට ක්‍රියාත්මක වුණොත් කුසල් තිබුණා වුණත් ඒවා යටපත් වෙලා අකුසල් මතුවලා ක්‍රියාත්මක වෙනවා. අකුසල කර්ම විපාකත්වයට පැමිණෙනවා. ඒ කරුණු හතර තමයි අපි අර මුලින් සඳහන් කළේ කාල, ගති, උපදි, ප්‍රයෝග. මොනවද කාල කියලා කියන්නේ? අපි උත්පත්තිය ලබන කාලවකවානුව. එතකොට අපි උපදින කාලය ධාර්මික රජුන් ඉන්න කාලයක් නම් හොඳ පාලන ක්‍රමයක් තියෙනවා නම් සස්්‍ය සම්පත් බහුල නම් පාරිසරික සාධක බොහොම ප්‍රශස්ත මට්ටමින් පවතිනවා නම් එතකොට මිනිස්සු පරිසරයට ආදරය කරන පරිසරය සමග හොඳට මුහු වෙලා පරිසරය තේරුම් අරගෙන ජීවත් වෙන පිරිසක් නම් එබඳු සත්පුරුෂයෝ ජීවත් වෙන කාල පාරිසරික සාධක ප්‍රශස්ත මට්ටමින් තියෙන කාල එතකොට භවභෝග සම්පත් බහුල කාල යහපත් රජුන් සිටින කාල එබඳු කාලවක් වන ඊළඟට යුද්ධ කල කොලාහල නැති කාල එබඳු කාලවල අපි උත්පත්ති ලැබුවොත් ඒ කාලය හඳුන්වනවා කාල සම්පත්තිය කියලා. එතකොට ඕකේ අනිත් පැත්ත තමයි කාල විපත්තිය කියන්නේ. ඒ කියන්නේ අධාර්මික රජුන් සිටින පරිපාලනයේ තරම් යහපත් නැහැ. ඊළඟට සස්්‍ය සම්පත් සුලබ නැහැ. ඒවා විනාශ වීගෙන යනවා. පරිසරය විකෘති කරලා හෝ විකෘති වෙලා එතකොට ඒවා මිනිස්සු හරියට පරිසරය සාධක හඳුනාගෙන නෙමෙයි කටයුතු කරන්නේ. ඊළඟ මිනිස්සු ධාර්මික නැහැ, අධාර්මිකයි. ඒ නිසා නිතර කලකෝලහල ඇති කරගන්නවා, යුද්ධ ඇති කරගන්නවා, ගැටුම් ඇති කරගන්නවා. එතකොට ස්වභාවික විපත් බහුල වෙනවා. එතකොට ඒ වගේ කාලයක අපි උපන්නොත් ඒක අපට කාල විපත්තියක් වෙනවා. දැන් අර කාල සම්පත්තිය ඇති කාලෙක අපි ඉපදුනා නම් අපි සන්තක අකුසල කර්ම තිබුණා උනත් ඒවා යටපත් වෙලා සසරේ කරගෙන තියෙන කුසල කර්ම ඉස්මතු වෙලා විපාකත්වයට පැමිණෙනවා. නමුත් අපි උත්පත්ති ලබා සිටින කාලය අර වගේ අධාර්මික රජුන් සිටින යහපත් පරිපාලනයක් නැති ඊළඟට අසත්පුරුෂ අධාර්මික මිනිසුන් බහුල සබාධම තේරුම් නොගෙන සබාධම විපරීත කරන විකෘති කරන ඔවුනෝන්ගේ වටිනාකම් හඳුනා නොගෙන ජාතික ආගමික සංස්කෘතික වටිනාකම් කෙලසලා විනාශ කරලා කලකෝලාහල දෂ්ටන යුදවැදීන් බහුල ස්වභාවික විපත් බහුල මෙහෙම කාලයක අපි උපන්නොත් අපි සන්තකව සාංශාරිකව බොහෝ කුසල් තිබුණා උනත් ඒ කුසල් යටපත් වෙලා අකුසල කර්ම ඉස්මතු වෙලා විපාකත්වයට පැමිණෙනවා. එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාල සම්පත්තිය සහ කාල විපත්තිය. ඊළඟට දෙවැනි කාරණේ තමයි ගති සම්පත්තිය සහ ගති විපත්තිය. ගති කියලා කියන්නේ උපදින තැන. එතකොට ගති සම්පත්තිය වෙන්නේ සුගතියක උපන්නෝ. බ්‍රහ්ම ලෝකවල, දිව්‍ය ලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ උපන්නොත් ඒක ගති සම්පත්තියයි. ගති විපත්තිය කියලා කියන්නේ සතර අපායෙන් තැනක උපන්නොත් ගති විපත්තිය. ඒතර ගති විපත්තිය මතුණු තැන අපි සතුව සාංශාරිකව කුසල කර්ම තිබුණා වුණත් ඒ කුසල කර්ම යටපත් වෙලා අකුසල් මතුවෙනවා. දැන් යම්කිසි කෙනෙක් නිරය උපන්නොත් එතන ප්‍රබල වශයෙන්ම අකුසල කර්මමයි විපාක දෙන්නේ. කුසල කර්ම මතුවෙන්නට නිරේ ඉඩක් නැහැ. ඒ මොකද ඒ පරිසරය, ඒ උත්පත්තිය එතන කුසලයක් විපාක දෙන්නට අවශ්‍ය සාධක නැහැ. ඒ නිසා එතනත්තා සතුව සාංශාරික වශයෙන් බොහෝ කුසල් තියෙන්න පුළුවන්. නමුත් ඒවා විපාක දෙන්නේ නැහැ. ඒවා යටපත් වෙනවා. දැන් අජාසත් රජුරෝ පීට්‍රු ඝාතන කුසලයේ කරගෙන ඒ ආනන්තරේ පාප කර්මයේ හේතු කොටගෙන ඔහු නිරේහි උපදිනවා. එතකොට ඔහු සතුව බොහෝ කුසල් තියෙනවා. නමුත් ඒ කුසල් කිසිවක් නිරෙහි විපාක දෙන්නට මතුවෙන්න ඉඩක් නැහැ. ඇයි ඒ? ගති විපත්‍ය නිසා. ඒතොර දේවදත්ත හාමුදුරුව පසේ බුදු වෙන්නට තරම් සසරේ මනස අවශ්‍ය ಗುಣධර්ම යම් ප්‍රමාණයකට පුහුණු කරගෙන තියෙනවා. එතකොට සාංශාරික වශයෙන් බොහෝ කුසල් දහමුත් කරගෙන තියෙනවා. නමුත් ඒ කුසල් එකක්වත් මතු වෙන්නට ඉඩක් නැහැ අර ආනන්තරේ පාප කර්මෙහි විපාකයේ විඳින්නට නිරේහි දුක් විඳින නිසා. මෙන්න මේ විදිහට නිරේහි උපන්නොත් ප්‍රබල විදිහට අකුසල කර්ම මතුවලා විපාක දෙනවා කුසල කර්ම වලට හිඩක් නැහැ කුමක් නිසාද ගති විපත්තිය නිසා ඊළඟට പ്രേත ලෝකේ උපන්නහම අසුර ලෝකේ උපන්නහම බහුලව අකුසල කර්ම තමයි විපාක දෙන්නේ. කුසල කර්ම ඊතා සුළුවෙන් මතුවෙන්නට අවකාශ තියෙනවා. නමුත් බහුලව මතුවෙන්නේ අකුසල කර්ම විපාක. තිරිසන් ලෝකේ ඉපදුනහම බහුලව අකුසල කර්ම මතුවෙනවා. යම් ප්‍රමාණයකට කුසල කර්ම මතුවෙලා විපාක දෙන්නට ඉඩ කඩක් තියෙනවා. ප්‍රවෘත්ති විපාක හැටියට. අපි මීට පෙර කතා කරලා තියෙනවානේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකයයි කියලා කියන්නේ උත්පත්තියට හේතු වෙන කර්ම විපාකය. එතකොට ඒ උපතට බලපාන කර්ම විපාකයේ අනුව තමයි අපි දෙව්ලෝ උපදිනවද බඹලෝ උපදිනවද මනුලෝ උපදිනවද සතර අපාය උපදිනවද කියලා තීරණය දැන් එතකොට පෙර භවයේ අපට කුසල කර්මයක් ඉස්මතු වුණා නම් අපි ওই වගේ සුගතියක උපදිනතර උත්පත්ති ප්‍රතිසන්දි විපාකය කුසල විපාකය. දැන් තිරිසන් ලෝකේ කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාකය අකුසල විපාකය. අකුසල විපාකයෙන් තමයි තිරිසන් ලෝකෙ උපදින්නේ. නමුත් ප්‍රවෘත්ති විපාක හැටියට ඒ ඒ තිරිසන් සතාට යම් යම් සුවදායක සහනශීලී විපාකයන් ලැබෙන්න පුළුවන්. ඒකට යම්කිසි අවස්ථාවක් තියෙනවා. ප්‍රවෘත්ති විපාකය කියන්නේ මොකක්ද? ඉපදුණු තැන ඉඳලා මේ අනතෙක් ජීවත් වෙන කාල සීමාව තුල ලැබෙන විපාකය. ප්‍රතිසන්දි විපාකය කියන්නේ උත්පත්තියට බලපාන කර්ම විපාකය. ඒ අනුව තමයි උපදින තැන තීරණය වෙන්නේ. ප්‍රතිසන්දීපාකය කියන්නේ ඉපදුණු තැන ඉඳලා මිය යන තෙක් ඒ තැනත්තාට ඒ ජීවත් වෙන කාල සීමාව තුළ ලැබෙන විපාකය. එතකොට තිරිසන් ලෝකය අකුසල විපාකයකින් උපදින්නේ හැබැයි ප්‍රවෘත්ති විපාක හැටියට කුසල් අකුසල් දෙකම විපාක ලබන්නට ඉඩක් තියෙනවා. බහුලව ඉඩකඩ තියෙන අකුසල විපාක ලබන්නට හැබැයි අර ප්‍රවෘත්ති විපාක හැටියට යම් ප්‍රමාණයකට කුසල විපාකත් මතුවෙන්නට පුළුවන් ඒ නිසා තමයි දැන් අපිට පේන්නේ දැන් සමහර සුනකයෝ ආදිය ඉපදිලා තියෙන අකුසල කර්ම විපාකෙන් හැබැයි ඒ සතා සමහර සත්තු අපි දකිනවා ඊටාම සුවසේ ජීවත් වෙනවා වායු සමනය කළ නිවෙස්වල ඊළඟට වෙනම සේවක සේවිකාව වෙනම කන්න බොන්න වෙනම වෛද්‍යවරු ඊළඟට ගමන් බිමන් යන්න ඊළඟට බෙහෙත් ටික ගන්න වායු සමනය කළ වාහනවල අරගෙන යන්න. එතකොට දරුවෙකුට වඩා ආදරයෙන් සෙනෙහසින් රැක බලාගෙන උපකාර කරන ඊටාම සුවසේ ජීවත් වෙන ඇතැම් තිරිසන් සත්තු අපි දකිනවා. ඒ කුමක් නිසාද? තිරිසන් ලෝකේ උපන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. ඒතර ප්‍රතිසන්ද විපාකයේ දුර්වලය. හැබැයි ප්‍රවෘත්ති විපාක හැටියට එයට යම්කිසි සුවදායක තත්වයක් විඳින්නට සසරේ කරන ලද කුසල් මතුවෙන්නට තිරිසන් ලෝකේ යම්කිසි ඉඩක් තියෙනවා. දැන් නිරයේ කුසලයක් මතුවෙන්නටම ඉඩක් නැහැ. ඒ වගේම പ്രേත ලෝකේ අසුර ලෝකේ අකුසල විපාක බහුලයි කුසල විපාක අල්පයයි තිරිසන් ලෝකේ උත්පත්තිමය වශයෙන් අකුසල විපාක නමුත් ඉපදුනාට පස්සේ මිය යනතේ කුසල අකුසල් මිශ්‍රව ප්‍රවෘත්ති විපාක හැටියට භුක්ති විඳින්නට පුළුවන්කම තියෙනවා. එතකොට කොහොම වුණත් එතන ගති විපත්තිය තිරසං പ്രേත අසුර නිරය කියන මේ සියල්ලම ගති විපත්තිය. එතකොට උත්පත්තිය දුර්වල නිසා ඒ අයට බහුලව අකුසල කර්ම විපාක දීමේ ප්‍රවණතාවය වැඩි. ඊළඟට ගති සම්පatti කියලා හැඳින්වෙන්නේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල උපන් විශේෂයෙන් බ්‍රහ්ම ලෝකේ ඉපදුනහම ධාන කුසලයේ විපාකය නිසා මොනම අකුසලයක්වත් මතු වෙන්නට ඉඩක් නැහැ. අකුසල කර්ම විපාකයකට කොහෙත්ම ඉඩක් නැහැ. මොකද අර ධාන කුසලයත් එක්කලා පවතින නිසා. අර නිරයේ කුසල කර්ම විපාකයකට ඉඩක් නැතුවා වගේ යම් කිසි කෙනෙක් ධාන වඩලා බ්‍රහ්ම ලෝකේ උපන්නොත් ඒ තැනත්තාට සසරේ බොහෝ අකුසල් තියෙන්න පුළුවන්. හැබැයි එකම අකුසලයක්වත් බ්‍රහ්ම ලෝකයේ තුලදී මතුවලා විපාක දෙන්නට ඉඩක් නැහැ. ඊළඟට දිව්‍ය ලෝක කියලා කියන්නේ කුසල විපාක දිව්‍ය ලෝකෙත් බහුලවම විපාක දෙන්නේ කුසල විපාක. හැබැයි සුළු සුළු අකුසල කර්ම විපාක එතන යම් ප්‍රමාණයකින් මතුවෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඊළඟට මනුස්ස ලෝකේ කියන්නේ කුසල විපාකයකින් උපදින්නේ ඉපදුනා වුණාට කුසල් අකුසල් දෙකම මිශ්‍රව විඳින්නට ඕන තරම් ඉඩකඩ තියෙනවා ඒ කියන්නේ ප්‍රතිසන්දි විපාකයේ කුසල විපාකයක් හැබැයි ප්‍රවෘත්ති විපාකයේ හැටියට ඉපදිච්ච තැන ඉඳලා මේ යනතෙක් කුසල් මතුවෙන්නත් පුළුවන් අකුසල් මතුවෙන්නත් පුළුවන් නමුත් එතන ගති සම්පත්තිය නිසා උත්පත්තිය යහපත් නිසා බහුලව කුසල් මතුවීමේ ඉඩකඩක් තියෙනවා අන්න ඒ විදිහට අපි උපදින ආත්ම භාවය කුමක්ද? ඒ ආත්ම භාවය අනුව අපි සාංශාරික වශයෙන් කරගෙන තියෙන කුසල අකුසල කර්මයන් ඉස්මතු වීම හෝ නොවීම තීරණය වෙනවා. ඒක තමයි ගති සම්පත්තිය සහ ගති විපත්තිය කියලා හඳුන්වන්නේ. ඊළඟට උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය. උපදි කියලා කියන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය සහ අන් අයට ප්‍රියමනාප රූප සම්පatti. දැන් ආරෝහ පරිණාහ වීම විශේෂයෙන්ම පුද්ගලයෙකුට ආරෝහ පරිණාහ කියලා කියන්නේ උසට සරිලන මහත මහතට සරිලන උස. ඒ විදිහට ලැබුණොත් ඒ ඒ හැඩය, ඒ సంతාණය netට ප්‍රියමනාපයි. එතකොට ප්‍රමාණ ඉක්මවා මිටි වුණොත් ප්‍රමාණය ඉක්මවා උස වුණොත් ප්‍රමාණය ඉක්මවා මහත් වුණොත් එතකොට ඒ දර්ශනය එච්චර අර දකින අයට තරම් රුචි නොවෙන්නට පුළුවන්. ඒ නිසා ආරෝහ පරිණාහ බව කියලා කියන්නේ උසට සරිලන මහත මහතට සරිලන උසෙන් යුක්ත වීම. ඊළඟට රූප සම්පත්තිය. දැන් උස මහත නිවැරදිව ආරෝහ පරිණාහව තිබුණා වුණාට ඒ පුද්ගලයාගේ වර්ණය සහ මේ ඉන්ද්‍රිය පිහිටලා තියෙන ස්වභාවය. ඒ ස්වභාවයත් එක්කලා ඇතැම් පුද්ගලයෝ දැන් බොහොම තද කාල වර්ණ වුණත් සමහරු හරීම ප්‍රියමනාප රූප සම්පත්තියක් එයාට තියෙනවා. සමහර කෙනෙක් කොච්චර සුදු වුණත් ඒ කියන්නේ කාල වර්ණය අඩු වුණත් ඒගොල්ලෝ සමහර විට ප්‍රියමනාප වෙන්නත් පුළුවන්. ඒ සුදු බවින් විතරක් කෙනෙක් ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත් වෙන්න රූප සම්පත්තිය කියන එක කළුද සුදුද කියන කාරණේ මත නෙමේ තීරණය වෙන්නේ ඒතනත්තාගේ බාහිර හැඩය సంతානේ පිහිටලා තියෙන විදිහත් එක්කලා දැන් උත්පලවන්නා කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනේ තථාගතයන් වහන්සේගේ භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ භික්ෂුණීන් වහන්සේ එතකොට එතුමිය උපුල්වන් උත්පල වන්නා කියලා කියන්නේ උපුල්වන්. එතකොට උත්පල කියලා කියන්නේ මහනෙල්. එතන මහනෙල් මලක වැනි පැහැ ඇති. ඒ කියන්නේ තද දම් හෝ නිල් පැහැයක් කියන එක තමයි එකෙන් කියන්නේ. එතකොට පුද්ගලය සාමාන්‍යයෙන් දම් පාට හෝ නිල් පාට වෙන්නේ නැහැ. එතකොට දම් හෝ නිල් කියලා සාහිත්‍යයේ කියවෙන්නේ කාල වර්ණයට. එතකොට එහෙමනම් උත්පලවන්නා කියලා කියන්නේ චවි වර්ණය සුදු පැහැ කාන්තාවක් නොවන බව තමයි ඒකෙන් පෙනෙන්නේ. නමුත් ඇය බොහෝම රූප සම්පන්න. දකින උන්ට බොහොම සිත්ද ගන්නා සුළු රූප සම්පත්තියකින් යුක්ත කෙනෙක් හැටියට තමයි දැක්වෙන්නේ. එතකොට අන්න ඒ වගේ කාල වර්ණද ශ්වේත වර්ණද මධ්‍යම වර්ණද කියන එක විතරක් නෙමෙයි වර්ණයක් බලපාන්නට පුළුවන් පුද්ගලයන්ට චිත්තාකර්ෂණීය විදිහට කඩවසම් විදිහට సౌందర్యාත්මක විදිහට අන් අයගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයේ දේහ සම්පත්තියක් සහ රූප සම්පත්තියක් යම් කිසි කෙනෙකුට පිහිටලා තියෙනවා නම් ඒක තමයි උපදි සම්පත්තිය කියන්නේ. උපදි විපත්තිය කියලා කියන්නේ එහෙම දුටුවන් ප්‍රසාදයටපත් වෙන විදිහේ දේහ සම්පත්තියක් වර්ණ සම්පත්තියක් රූප සම්පත්තියක් එතනත්තට නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා යම්කිසි කෙනෙකුගේ දේහ සම්පත්තිය ප්‍රියශීලී නැතිනම් ඒ තනත්තාට යම් යම් කුසල් තිබුණා වුණත් ඒවා විපාක දෙන්නේ නැතුව යටපත් වෙලා අකුසල් මතුවෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු පොඩි දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් මේ පොඩි දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කැහි හොටු පෙරාගෙන වැරහැලි ඇඳගෙන බොහොම අපවිත්‍රව අප්‍රසන්නව ඉන්නවනම් තව දරුවෙක් බොහොම ප්‍රියශීලීව බොහොම සිත්ද ගන්නා විදිහට ඒ වගේම හොඳ ඇඳුම් ඇඳලා බොහොම පිරිසිදුව ප්‍රියශීලීව ඉන්නවනම් යම් කිසි කෙනෙකුට කතා කරන්න පෙළඹෙන්නේ එතකොට ඔළුව අත ගන්න පුතේ කොහොමද කියලා හිතවත්කම් පෙන්වන්න එතකොට මිතුරුකම් ඇති කරගන්න ආදරය කරන්න වඩා ගන්න මූණ සිඹින්න යම්කිසි කෙනෙක් ස්වභාවයෙන් નિરાයාසයෙන්ම පෙළඹෙන්නේ අර ප්‍රියශීලී දරුවා කෙරෙහි එතකොට දැන් නමුත් අපි සාර ධර්ම හැටියට ගත්තාම මානව ධර්ම හැටියට ගත්තාම මොන දරුවාටත් එක වගේ සලකන්නට ඕන කියන යම්කිසි නිර්ණායකයක් අපි හදාගන්න. එහෙම හදාගත්තා වුණාට નિરાයාසයෙන්ම පුද්ගලව ඇදිලා යන්නේ අර ප්‍රියශීලී දරුවා කෙරෙහි. ඒ කුමක් නිසාද? ඒ දරුවාගේ රූප සම්පත්තිය නිසා. එතකොට රූප සම්පත්තිය ඇති දරුවාට අන් අයගේ ආදරය දිනා ගන්නට තියෙන කුසල කර්ම මතුවෙනවා අන් අයගේ අප්‍රසාදයටපත් වෙන්නට හේතු වෙන යම් යම් අකුසල කර්ම ඔහු සතුව තිබුණා වුණත් ඒවා යටපත් වෙනවා ඒවා යටපත් වෙලා අර කුසල කර්මය ඉස්මතු වෙලා සියලු දෙනාගේ ප්‍රසාදය ලබන්නට ප්‍රියශීලී වෙන්නට එය හේතුවක් වෙනවා. ඊළඟට දැන් අපිට පේනවා සමාජයේ සමහර වෘත්තීන් තියෙනවා. ඒ වෘත්තීන්ට තෝරාගන්නේම අර විදිහට කායික වශයෙන් හොඳට හැඩවැඩ තියෙන රූප සම්පත්තිය තියෙන වර්ණ සම්පත්තිය තියෙන දේහ සම්පත්තිය තියෙන එහෙම චරිත විතරයි සමහර වෘත්තීන්ට තෝරාගන්නේ එතකොට ඒ බඳු වෘත්තියකින් ජීවිකාව පවත්වන්නට ඕන නම් ඒ බඳු වෘත්තියකින් මුදල් හරි හම්බ කරන්නට ඕන නම් ඒ තනත්තාට හෝ තනත්තියට අර දේහ සම්පත්තිය වර්ණ සම්පත්තිය රූප සම්පත්තිය සිත්ගත බද ගන්නා සුළු ඒ ගති ලක්ෂණ ටික තිබුණොත් තමයි ඒ බඳු ආයතනයක රැකියාව එතකොට අධාර්මික රැකියා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ ධාර්මික රැකියා වුණත් ඒ බඳු රැකියා සමාජයේ තියෙනවා. එතකොට ඒකට රූපය ප්‍රධාන කාරණයක් වෙනවා. ඉතින් එතකොට දැන් සියලු සුදුසුකම් අවශේෂ සුදුසුකම් සියල්ල තිබුණා වුණත් අර රූප සම්පත්තිය නැති කෙනාට ඒ රැකියාව නොලැබී යන්නට පුළුවන්. එතකොට ඒ රැකියාව ලබන්නට තියෙන සුදුසුකම් ඔහු සතුව තිබුණා වුණත් ඒකට අදාළ කුසල බලයක් තිබුණා වුණත් ඒක විපාක දෙන්නට ඉඩක් නැහැ. අර උපදි විපත්තිය හමු ඒක යටපත් වෙලා අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දකිනවා ඇතැම් කෙනෙකුට මේ රූප සම්පත්තිය එහෙම නැත්නම් උපදි සම්පත්තිය සහ උපදි විපත්තිය හේතු කොටගෙන කුසල ලකුසල් උස්පහත් වෙනවා. දැන් මේ කාරණේ අපි තවත් පැත්තකින් මෙතනදිම තේරුම් ගන්නට ඕන. නැත්නම් ඒක වරදවා වටහා ගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ හොඳම රූප සම්පත්තියක් කෙනෙකුට තිබුණා කියලා. එතකොට ඒ රූප සම්පත්තිය කියලා කියන්නේ කුසල් විපාක දෙන කාරණය. හැබැයි ඒ රූප සම්පත්තිය හේතු කොටගෙන කුසල් බහුලව විපාක දෙනකොට ඒ කුසලය සහ රූප සම්පත්තිය හේතු කොටගෙන යම්කිසි කෙනෙක් මහා අනර්ථයක් කරගන්නටත් පුළුවන්. එතකොට ඒක තීරණය වෙන්නේ Tamange ප්‍රඥාව මත ගුණ මත එතකොට සාංශාරික වශයෙන් කුසල බලයත් මතුවෙනවා මේ ජීවිතේ රූප සම්පත්තියත් මතුවෙනවා ගති සම්පත්තියත් මතුවලා තියෙනවා හැබැයි ඒ සියල්ල මතුවලා තිබුණට අපි ඒවා පාවිච්චි කරන්නේ කොහොමද ඒවා යොදවන්නේ කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද ඒවා භාවිතයට ගන්නෙ කොහොමද කියන කාරණේ මත අර අපි මුලින් කිව්වේ ධනය සම්පතක් වෙන්නත් පුළුවන් විපතක් වෙන්නත් පුළුවන්. උගත්කම සම්පතක් වෙන්නත් පුළුවන් විපතක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි රූප సౌందර්ය, කඩව සම්භව, දේහ සම්පත්තිය, වර්ණ සම්පත්තිය කෙනෙකුට සම්පතක් වෙන්නටත් පුළුවන් ඒකම විපතක් වෙන්නත් පුළුවන්. දැන් උත්පල වර්ණාවටත් ඒ ගැටලුව මතුවෙනවා. ඇයට අර සල්ලාලේකුගේ අතින් දූෂණය වෙන්නට කාරණේ වෙන්නේ ඇගේ රූප సౌందර්ය. එතකොට ඒ රූප సౌందර්ය හේතු කොටගෙන කලාතුරකින් අර විදිහට අකුසල කර්ම මතුවලා විපාක දෙන්නත් ඉඩ සැකසෙන්නට පුළුවන්. එතකොට ඒක අපි වෙනම හඳුනා ගන්නට ඕන බහුලව අර උපදි සම්පත්තිය නිසා ඒ තනත්තාට හෝ තනත්තියට කුසල් විපාක දෙන්නට වැඩි අවකාශයක් සැලසෙනවා. නමුත් තමන්ට ගුණය සහ නුවණ තිබුණ නැත්නම් තමන් විසින්ම ඒ රූප සම්පත්තිය අකුසලය පිණිස ආයෝජනය කරන්නට පුළුවන්. විනාශය පිණිස ආයෝජනය කරන්නට පුළුවන්. අනර්ථය පිණිස ආයෝජනය කරන්න පුළුවන්. ඒක වෙනම කාරණා. ඒ වගේම ඒ රූප සම්පත්තිය නිසාම සමහර අකුසල කර්ම කලාතුරකින් මතුවලා එන්නටත් පුළුවන්. එතකොට මේ සමස්තය තථාගතයන් වහන්සේට දකින්නට පුළුවන්. උන්වහන්සේගේ ඥානයත් එක්ක වෙනත් කෙනෙකුට මේක මෙහෙමයි උනේ මෙහෙමයි උනේ කියලා 100%ක්ම නිවැරදිව ඒවා හේතුඵල වශයෙන් ගලපලා දකින්නට පහසු නැහැ. දැන් ඔය කියපු காரணා තුන මොනවද? කාල, ගති, උපදී ඔය කරුණු තුනම අපිට දැන් ඉපදුනාට පස්සේ වෙනස් කරන්න පහසු නෑ. හැබැයි හතරවෙනි කාරණය අපිට ඕනම මොහොතක උස් පහත් කරන්න පුළුවන්. මොකන්ද හතරවෙනි කාරණය? ප්‍රයෝග සම්පත්තිය හෝ ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝගයයි කියලා කියන්නේ අපි ක්‍රියාකාරී වෙන විදිහ. අපි වැඩ කරන විදිහ. එතකොට අපි වැඩ කරන විදිහ තීරණය වෙන්නේ අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා සහ බාහිර සාධක අපි හසුරුවා ගන්නා විදිය. එතකොට සිහිනුවණින් යුක්තව අපේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක හසුරුවා ගන්න අපි දක්ෂ වුණොත් ඒක හඳුන්වනවා ප්‍රයෝග සම්පත්තියයි කියලා. අපේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක අපි හසුරුවා ගන්න දක්ෂ නැතිනම් ඒවා ආත්මාර්ථ පරාර්ථය සඳහා નિවරදිව ස්ථානෝචිතව භාවිත කරන්න අපි දක්ෂ නැතිනම් ඒක හඳුන්වන්නේ ප්‍රයෝග විපත්‍ය කියලා. දැන් ඒකයි අපි කිව්වේ රූපය කියන එක උපදි සම්පත්තියක්. ඒක කුසල් විපාක දෙන්නට පදනම හැදෙන පසුබිමක්. හැබැයි නිවැරදිව හිතන්නට තේරෙන්නේ නැත්නම් නිවැරදිව කතා කරන්න තේරෙන්නේ නැත්නම් නිවැරදිව ක්‍රියා කරන්න තේරෙන්නේ නැත්නම් බාහිර සාධක නිවැරදිව හසුරුවා ගන්න දක්ෂ නැතිනම් ඒ ප්‍රයෝග විපත්‍ය හේතු කොටගෙන අර රූප සම්පත්තියම විනාශයට හේතුවක් වෙන්නට පුළුවන්. අනර්ථයට අවැඩට යොදවා ගන්නට පුළුවන්. එතකොට වඩාම වැදගත් කාරණේ වෙන්නේ මේ හතරවෙනි කාරණයයි ප්‍රයෝග සම්පත්තිය. එතකොට දැන් අර මුල් කාරණා දැනටම අපි යම් ප්‍රමාණයකින් ස්ථාවර වෙලා. ඒ කියන්නේ දැන් ඉපදිච්ච කාලය අපිට දැන් වෙනස් කරන්න බෑනේ ඉපදුනාට පස්සේ. ඉතින් කාලය වෙනස් කරන්න ආයෙ මැරිලා උපදින්න ඕන. එතකොට දැන් මැරෙනකන් අපිට ඉපදිච්ච කාලය අපිට ඕන උනත් වෙනස් කරගන්න බෑ දැන්. එතකොට කාල සම්පත්තිය හරි කාල විපත්තිය හරි මේ ලැබිච්ච එකත් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ගති සම්පත්තිය හෝ ගති විපත්තිය. ඉතින් දැන් අපි ඉපදිලා ඉන්නවා නම් ආයේ මැරෙනකන් ඒ ඒ ගතිය තමයි. ඉතින් අපේ මොකක් හෝ වාසනාවකට දැනගෙන හෝ නොදැනගෙන හෝ පෙර භවයේ මේ යනකොට අපිට කුසලයක් සිහිපත් වෙලා තිනවා ඒ නිසා අපි මනුෂ්‍ය ගති ඒ කියන්නේ සුගතිය ගති සම්පත්තිය අපිට හිමි වෙලා තියෙනවා එතකොට ඒක භාග්‍යයක් ඊළඟට උපදි සම්පත්තිය දැන් දැන් අපි ඉපදිලා ඉන්නේ ඒ නිසා දැන් අපේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තිය රූප සම්පත්තිය වර්ණ සම්පත්තිය මේවා දැන් යම් ප්‍රමාණයකට ස්ථාවර වෙලා. ඉතින් තවම කුඩා වයසේ නම් ඉන්නේ ඒ අයගේ කායික ස්වභාවය, ආරෝහ පරිමාහ ස්වභාවය යම් යම් උපාය මාර්ග තුලින් ව්‍යායාම කිරීම තුලින් ආදිය යම් ආකාරයකට සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. වර්ණ සම්පත්තිය ගැන වුණත් සැලකිලිමත් වුණොත් ඒ වර්ණ සම්පත්තිය යම් ප්‍රමාණයකට අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. විකෘති ක්‍රමවලින් නෙවෙයි. කියන්නේ අද කාලේ වට එන්නත් පාවිච්චි කරලා ඊළඟට විවිධ මේ ඖෂධ වර්ග පාවිච්චි කරලා ඒ කියන්නේ કૃත්‍රිමව සකස් කරන ලද රසායනික ඖෂධ වර්ග පාවිච්චි කරලා ඒ විදිහට Tamanගේ වර්ණය, හැඩය ඒවා වෙනස් කරන්න උත්සාහ කරනවා. ඒක අනර්ථකාරයි. ඒ කියන්නේ કૃත්‍රිම දේවල් පාවිච්චි කරලා රසායනික දේවල් පාවිච්චි කරලා එන්නත් කරලා එහෙම Tamanගේ දේහ සම්පත්තිය රූප සම්පත්තිය වර්ණ සම්පත්තිය වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඒකෙන් බරපතල හානි සිද්ධ වෙන්න පුළුවන් ඒවට සුප්‍රකටම උදාහරණය තමයි අර ලෝක ප්‍රකට ගායකයෙක් හිටියේ මයිකල් ජැක්සන් කියලා. එතකොට ඔහු වෛද්‍යවරු ගණනාවක් තියාගෙන ලොකු උත්සාහයක යෙදුනා Tamanගේ රූපය අවශ්‍ය විදිහට පවත්වාගෙන අවශ්‍ය තරම් කල් ජීවත් වෙන්න. නමුත් ඒකක්වත් Tamanට ඕන විදිහට පාලනය කරන්නට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා કૃතිම විදිහට අපි දේහ සම්පත්තිය, රූප සම්පත්තිය, වර්ණ සම්පත්තිය වෙනස් කරන්න ගියොත් ඒව විවිධ ඒකම විපත්‍ය වෙන්නට පුළුවන්. ඒ නිසා යම්කිසි කෙනෙකුට ස්වභාවිකව ගන්න ආහාර පාන පාලනය කර ගැනීම තුලින් ඊළඟට ව්‍යායාම තුලින් ඒබඳු காரணවලින් යම් ප්‍රමාණයකට තමන්ගේ දේහ සම්පත්තිය වර්ණ සම්පත්තිය රූප සම්පත්තිය යම් යම් ආකාරයකට නඩත්තු කර ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් අපිට 100% ඒවා වෙනස් කරන්න බෑ. එතකොට ඒ නිසායි අපි සඳහන් කළේ දැනට ඔය කරුණු තුනම අපි ලබලා තියෙනවා. එතකොට අපිට වෙනස් කර හැකි ප්‍රධානම අවස්ථාව තමයි ප්‍රයෝග සම්පatti. එතකොට අපි මේ අකුසල කර්ම විපාක යටපත් කිරීමේ උපාය මාර්ගයක් හැටියට ප්‍රයෝග සම්පත්තිය කියන එක විශේෂයෙන් සිහිපත් කරන්නේ අපිට ඕනෑම මොහොතක එය අවශ්‍ය විදිහට හසුරුවා ගන්නට පුළුවන්. ඒක ප්‍රයෝග විපත්තියක් බවටපත් නොවි ප්‍රයෝග සම්පත්තියක් හැටියට පරිහරණය කිරීමේ වගකීම ඒ හැකියාව හැම මොහොතකම අපි සතුව පවතින. එනිසා අපි විශේෂයෙන් හඳුනා ගන්නට ඕන මොකද්ද ප්‍රයෝග සම්පත්තිය කියන්නේ මොකද්ද ප්‍රයෝග විපත්තිය කියන්නේ ප්‍රයෝග විපත්තියේදී කුසල කර්ම තිබුණා වුණා ඒවා යටපත් වෙලා අකුසල කර්ම මතුවලා විපාකත්වයට පත් වෙනවා ඒ වගේම ප්‍රයෝග සම්පත්තියේදී අකුසල කර්ම තිබුණා වුණත් ඒව යටපත් වෙලා කුසල කර්ම විපාකත්වයට පත් වෙනවා එතකොට ප්‍රයෝග සම්පත්තිය හැටියට අපි සිහිපත් කළේ කොමක්ද සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක බාහිර සාධක කිව්වහම ද්‍රව්‍ය පුද්ගල සියල්ලක් තමන්ගෙන් පරිබාහිර සියල්ලක් ඒ ඒ සියල්ලක්ම ආත්මාර්ථ පරාර්ථයට යෝග්‍ය විදිහට අවස්ථාවෝචිතව නිවැරදිව හසුරුවා ගන්න දක්ෂනම් ඒතනත්තාට අකුසල් තිබුණා වුණත් ඒ අකුසල් මතුවෙන්නට ඉඩක් නැතු යනවා. ඒ කියන්නේ වෙනතුනේ දැන් අපි සතු කුසල් අකුසල් දෙවර්ගයම විපාකත්වයට පැමිණෙන්නේම අනිවාර්යෙන් ඒකට පසුබිමක් හැදුනොත් පමණයි. මීට පෙරත් අපි සිහිපත් කරලා තියෙනවා දැන් අපි අස්වැන්න නෙලලා වී ටික ගත්තාම වීයටයක් සාමාන්‍යයෙන් වතුරට වැටුනොත් පෙඟුනොත් දවස් දෙක තුනක් යනකොට ඒක පැලවෙන්න පුළුවන්. නමුත් මේ දවස් දෙක තුනකින් පැලවෙන්න පුළුවන් වීයටය අපි සමහර වෙලාවට අවුරුදු දෙක තුනක් එහෙමම තියලා තියෙනවා පැලවෙන්නේ නැතුව. ඒ කොහොමද? අර පැලවෙන්නට අවශ්‍ය සාධක එකතු කළේ නැතිනම් ඒක පැලවෙන්නේ නැහැ. එහෙමනම් පැලවෙන්නට පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් ඕනනම් අපිට පැලවෙන්න නැතුව තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ අපි සතු කුසල කර්ම සහ අකුසල කර්ම විපාක දීමේ හැකියාව තියෙනවා. අපි පෙරත් සිහිපත් කළා අර අපිට සිත් ඇති වෙනකොට චිත්ත වීති වල තියෙනවා ජවන් සිත් කියලා හතක්. එහි පළමු සිත ditta ධම්ම වේදනීය වශයෙන් ඒ භවයේම විපාක දෙනවා. විපාක දුන්නේ නැත්නම් අහෝසි වෙනවා. අවසන් ජවන් සිත දෙවනාත්ම භාවයේ උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙනවා. විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණොත් අහෝසි වෙනවා. හැබැයි මැද තියෙන ජවන් සිත් පහ වඩා බල සම්පන්න නිසා ඒවා තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා කල්ප ලක්ෂයක් හරි මේ සසර සැරිසරලා අරහත්ත්වයටපත් වෙලා පිරිණිවන් පාන තෙක් ඉඩ ලැබෙන ඕනෑම මොහොතක විපාක දෙන්න පුළුවන්. දැන් එතකොට මේ අපරාපරිය වේදනීය කර්ම විපාක දෙනවද නොදෙනවද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඊට යෝග්‍ය පරිසරයක් ගොඩනගෙනවද නැද්ද කියන කාරණේ මත. එතකොට මේ පරිසරය ගොඩ නැගෙන්නේ කවර සාධක මතද? අපි සිතන විදිහ මත, අපි කතා කරන විදිහ මත, අපි ක්‍රියා කරන විදිහ මත සහ බාහිර සාධක හසුරුවා ගන්නා විදිහ. බාහිර සාධක හසුරුවා ගැනීමත් ක්‍රියා කිරීමටම ඇතුළත්. එතකොට සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගැනීම. එතකොට සිතුවිලි වචන ක්‍රියා සිහිනුවණින් හසුරුවා ගන්න පුළුවන් නම් ගුණාත්මක தත්වයෙන් හසුරුවා ගන්න පුළුවන් නම් ප්‍රඥාවෙන් හසුරුවා ගන්න පුළුවන් නම් Tamanටත් අනුන්ටත් අර්ථ සම්පන්න විදිහට හසුරුවා ගන්න පුළුවන් නම් හේතුඵල දැක්මෙන් යුක්තව හසුරුවා ගන්නට පුළුවන් නම් අන්න ඒක තමයි ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ. එතකොට එහෙම හසුරුවා ගන්නකොට අර සාංශාරිකව සිද්ධ වෙලා තියෙන අකුසල කර්ම මතුවෙන්න ඉඩක් නැහැ. හැබැයි තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා සහ බාහිර සාධක අපි හසුරුවන්නේ සිහිනුවණින් නොවේ නම් හැඟීම් බරව නම් ආවේගකාරීව නම් අපි ඒව හසුරුවන්. ඒ වගේම ස්ථානෝචිතව නොවේ නම් අපි ඒව හසුරුවන්. හේතුඵල දැක්මකින් යුක්තව නොවේ නම් ආත්මාර්ථය අනාර්ථ ආත්මාර්ථයේ පරාර්ථයේ පිළිබඳව පැහැදිලි දැක්මකින් තොරව නම් ප්‍රඥාවෙන් විනිර්මුක්තව නම් අපි ඒ ඒ සාධක හසුරුවන්නේ ඒ තනත්තාට කුසල් යට ගිහින් අකුසල් මතුවෙන්නට හැම විටම කරුණු සැලසෙනවා. ඒක තමයි ප්‍රයෝග විපත්තිය කියන්නේ. දැන් සිතුවිලි નિවරදිව හසුරුවා ගන්නවා කියලා කියන්නේ කොමක්ද? දැන් අපි හිතමු දැන් මේ කාලවකවානුව ගත්තහම ලංකාවේ ආර්ථික දේශපාලන යම්කිසි ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. ඒක ලංකාවේ ඉන්න අයත් ලංකාවෙන් පිට ඉන්න අයත් හැමදෙනාම ඒ ගැන දන්නවා. දැන් එතකොට අපට කියන්න පුළුවන්කමක් නැහැ රටේ ප්‍රශ්නයක් නැහැ කියලා. රටේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි රටේ ප්‍රශ්නයක් තිබුණා වුණාට ඒක පාදක කොටගෙන ඒ ගැන හිත හිතා කල්පනා කර කර මම හිත නරක කරගන්නවා නම් ඒ මගේ හිතට පීඩා ඇති වෙන්නේ මට නිින්දයක් නැති වෙන්නේ රටේ ප්‍රශ්නය නිසා නෙමෙයි මගේ සිතුවිලි નિවරදිව හසුරුවා ගන්නට දක්ෂ නැතිකම නිසා. નિවරදිව හිතන්න තේරෙන්නේ ඒ කියන්නේ මම හිතන රක් කරගත්තයි කියලා රටේ ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැහැනේ. මම හිතන රක් කරගත්තයි කියලා දේශපාලනඥයෝ වෙනස් වෙන්නේ ඒවට වෙනම ක්‍රියා කරන්න. එතකොට ඒවට කළ යුතු දේ සොයලා බලලා කළ හැකි තැන ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නට ඕන. නමුත් මම නිින්දයන් නැතුව ඒ ගැන කල්පනා කර කර හිටියයි කියලා මම හිත නරක කරගත්තයි කියලා මම ද්වේෂ කළයි කියලා මම ආවේගකාරී වුණයි කියලා රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ මම පීඩාවට අසහනයටපත් වීම පමණයි එකම ප්‍රතිඵලය. එතකොට ඒතනත්තා දුක් විඳිනවා. ඒතනත්තා පීඩා විඳිනවා. දැන් පීඩා විඳින්නේ කුමක් නිසාද? ඒ පීඩාවට හේතු වෙන වටපිටාවක් සකසගෙන තියෙන්නේ කුමක් නිසාද? වැරදි චින්තනය නිසා. හිතන්න තේරෙන්නේ නැහැ නිවැරදි. ඊළඟට සමහර පෞල් සංස්ථාවන් ගත්තන් පස්සේ යම් මට්ටමකට හොඳින් පවත්වාගෙන යන්නට පුළුවන් බිරිඳක්, සැමියෙක්, දරුවන්, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, රැකී රක්ෂා, ව්‍යාපාර, මිල මුදල් ඔක්කොම තියෙනවා. තිබුණා උනාට හැමතිස්සෙම ඕනෝන් අතර අඩදබර, ගස්ටන, අර්බුද, සිත් ඇවුල් කිසිම සහනයක් නිරන්තරයෙන් විඳවනවා. එතකොට ඒ මට්ටමටපත් වෙන්නේ කුමක් නිසාද ප්‍රධාන වශයෙන්ම නිවැරදිව හිතන්න තේරෙන්නේ. ඒ කියන්නේ විවාහ වුනේ මොකටද කියන පරමාර්ථය සිහි කරන්නේ දෙදෙනෙන් කවුරුවත්. ඒතර විවාහ වෙච්ච මුල් අවස්ථාවේ විවාහ වෙන්නෙම සතුටින් සුවෙන් ජීවිතේ පවත්වන්නට. ඉතින් එහෙම නැත්තම් Tamanට හුදකලාව ඉන්නට තිබුණානේ විවාහ වෙන්න ඕන නෑ. එතකොට විවාහ උනේ කුමක් සඳහාද කියලා ආවර්ජනා කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ඒ තුල නිවැරදි චින්තනයක් ගොඩනගන්නේ නිවැරදි දැක්මක් ගොඩනගන්නේ එතකොට ඒ විදිහට නිවැරදි චින්තනයක් ගොඩනගන්න බැරි වෙනකොට හැම තිස්සෙම චිත්ත පීඩ හැම තිස්සෙම මානසික අසහන හැම තිස්සෙම අඩදබර ඔවුනොන්ගේ ආදරය සෙනෙහස දිනා ගන්නට සමත් වෙන්නේ නැහැ සමගියක් නැහැ පවුලේ දියුණුවක් නැහැ දරුවන්ට යහමඟ පෙන්වන්නට දක්ෂ වෙන්නේ නැහැ. ඒ සියලු විනාශයන් ආරම්භ වෙන්නේ කොතනකින්ද? නිවැරදිව හිතන්න තේරෙන්නේ නැහැ. එතකොට පවුලේ විතරක් නෙමෙයි රටක ලෝකේ සමස්ත යුද ගැටුම් පවා නිර්මාණය වෙන්නේ. ඒ ඒ අරගලයේ ඒ යුද්ධය මුලින්ම හටගන්නේ Tamanගේ සිත තුළ. ඇයි සිතන්නට නිවැරදිව තේරෙන්නේ නැතිකම නිසා. ඒ නිසා එහෙම නිවැරදිව හිතන්න තේරෙන්නේ නැත්නම් ඒ දුර්වල සිතුවිලි නිසා ඒ දුර්වල මනෝභාවයන් නිසා ඒ තනත්තාට බොහෝ දුක් විපත් ඇති කරන්නට හේතු වෙන කර්ම ඔහු වටා ඒක රාශිය වෙනවා. එතකොට ඒකේ විපත්තිය ඔහුටත් බලපාන්න පුළුවන් අන් අයටත් බලපාන්න පුළුවන්. ඒ ඒ මොකද දැන් ඔහු ආවේගකාරීව ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වීම නිසා ඔහුගේ ක්‍රියාව නිසා අනිත් අයටත් ඒක බලපාන. එතකොට මනෝභාවයන් දූෂ්‍ය වීම නිසා මනෝභාවයන් දුර්වල නිසා નિවරදිව හිතන්න තේරෙන්නේ නැති නිසා තමන් දුක් විඳිනවා තමන් අකුසල් කරගන්නවා ඊළඟ භවයක දුගතිගාමී වෙන්නට මඟ හදා ගන්නවා ඊළඟට ඒ දුර්වල මනෝභාවයන් ක්‍රියාවට නැංවීම තුළ සමාජයටත් විපතක් ඒ නිසා සිතුවිලි નિවරදිව පවත්වා ගන්නට දක්ෂ නොවීම ප්‍රයෝග විපත්‍යයි තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස අවස්ථාවෝචිතව බුද්ධිමත්ව හේතුඵල දැක්මෙන් යුක්තව සති සම්පජඤ්ඤේ හැඟීම් වලට වහල් නොවි තමන්ගේ සිතුවිලි පවත්වා ගන්නට දක්ෂණං ඒක ප්‍රයෝග සම්පත්තියයි ඊළඟට වචනය අපි වචන කතා කරන්නේ නිකන් කටට ආපු පමණටම එළියට දානවා දැන් සමහරු ඉන්නේ අපි පෙර දිනකත් කිව්වා සමහරු ඉන්නවා මට නම් දැක්කොත් වරදක් දැක්කොත් කියන්න නැතුව ඉන්නම බෑ. කට නලියනවා. කට කෑවත් මට කියන්න හිතෙනවා. ඒ ඒක මගේ හැටියක්. අන්න එහෙම කියනවා සමහර. එතකොට දැන් මේ සත්‍යවාදී බව, අවංක බව, ඍජු බව වගේ පෙනුනට එතන තියෙන්නේ මොකක්ද? නැහැදිච්ච බව. ඒ කියන්නේ හැදිච්ච ගතියක් සංවරයක් නැහැ. සංයමයක් නැහැ, දමනයක් නැහැ. තමන්ගේ හිතට එන කටින් පිට කරන්න ඕන කියන වචනය මේක පිට කරන්නේ කුමක් සඳහාද මේකෙන් තමන්ට යහපතක් වෙනවද ලෝකෙට යහපතක් වෙනවද තමන්ට යහපතක් වෙනවා කියලා කියන්නේ ආත්ම අර්ථය ආත්ම ලාභය නෙමෙයි අද ආත්ම අර්ථයයි ආත්ම ලාභයයි පටලවාගෙන තියෙනවා අද ආත්මාර්ථකාමී කියන්නේ ආත්ම අර්ථය කැමති කෙනාට නෙමෙයි ආත්ම ලාභය කැමති කෙනාට එතකොට ආත්ම ලාභය යහපත පිණිස පවතිනවා කියලා කියන්න බෑ. ධනය, බලය, නිලය, පිරිවර, කීර්ති ප්‍රසාද මේවා ලබන්නට තියෙන කැමැත්ත. එතකොට ඒක තමයි ආත්ම ලාභයට ගිජු බව. එතකොට ආත්ම ලාභය අනර්ථය පිණිසත් හේතු වෙන්නට පුළුවන්. අර්ථය පිණිස පමණක් නෙමෙයි. ඒ නිසා ආත්ම අර්ථය කියන්නේ ආත්ම ලාභය නොවේ. අද බොහෝ දෙනා ආත්මාර්ථකාමියා කියලා හඳුන්වන්නේ ආත්ම ලාභයට ගිජු වෙච්ච අය. අනුන්ට මොනවා වුණත් කමක් නැහැ. මගේ වැඩේ කරගන්නට ඕන කියන පටු ආකල්පයෙන් ආත්ම තෘෂ්ණාවෙන් ආත්ම ලාභයට ගිජු වෙලා. ඒක උසස් අර්ථයක් නෙමෙයි. හැබැයි ආත්ම අර්ථය උසස් අර්ථයක්. ආත්ම අර්ථය සම්පාදනය කරන්නට තරම් සිහි බුද්ධිය ඇති තැනැත්තාට තමයි පර අර්ථය සම්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ. එනිසා ආත්ම අර්ථය සහ පර අර්ථය එකට බැඳුණු සත්භාවයන්. ඒ සත්භාවයන් දෙකම ගොඩනැගෙන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියෙන් නුවණින් යුක්තව ਵਿਚාරපූර්වක බවින් යුක්තව හේතුඵල දැක්මක් ඇති නිසා අවස්ථාවෝචිතව ක්‍රියාත්මක කරන්නට තියෙන දක්ෂභාවය නිසා උපාය කෞශල්‍ය නිසා ජීවන පරමාර්ථ හඳුනා ගැනීම නිසා ගුණය සහ නුවණ නිසා ඒ ආත්මාර්ථේ පරාර්ථේ ගොඩනගෙන. එතකොට තමන් පාවිච්චි කරන වචනය ලාභය පිණිස හෝ අලාභය පිණිස කියන එක නෙමෙයි අපි බලන්න අපි බලන්න නැත්තේ ආත්ම අර්ථය පර අර්ථය. එතකොට තමන්ට අර්ථයක් සිද්ධ වෙන්නේ කොහොමද? දුර්ගුණ දුරු කිරීමෙන් යහගුණ අවදි කිරීමෙන් ප්‍රඥාව අවදි කිරීම. එතකොට දැන් අපි අපි කියන වචනය අපි කරන ක්‍රියාව අපේ සිතුවිල්ල අපේ දුර්ගුණ දුරු කරන්න නෙමෙයි දුර්ගුණ වඩවන්නට නම් හේතු වෙන්නේ එහෙනම් ආත්ම අනර්ථය අපි කතා කරන වචනය අපේ දුර්ගුණ වඩවන්නට නම් යහගුණ වනසන්නට නම් ප්‍රඥාව මොට කරන්නට නම් හේතු වෙන්නේ එතන ආත්ම අර්ථය නෙමෙයි ආත්ම අනර්ථය ඊළඟට අපි ලෝකෙට කරන දේ අන් අය සතු සම්පත් විනාශ කරන්නටත් අන් අයගේ ගුණ විනාශ කරන්නටත් ප්‍රඥාව විනාශ කරන්නටත් දුර්ගුණ අවදි කරන්නටත් ඔයන් කවර කාරණයකට හෝ හේතු වෙනවා නම් පර අනර්ථය. එතකොට පර අර්ථය වෙන්නේ අන් අයට සම්පත් සහ යහගුණ අවදි කරන්න ප්‍රඥාව අවදි කරන්න දුර්ගුණ දුරු කරන්නට අපි කැප වෙනවා නම් අවස්ථාවෝචිත ඒක තමයි පර අර්ථය. තමන්ට ಗುಣනුවණ දියුණු කරගන්නට අවශ්‍ය සම්පත් සාධනය කරගන්නට සහ ඒ තුලින් ගුණය අවදි කරගන්න ප්‍රඥාව අවදි කරගන්න දුර්ගුණ දුරු කරන්න. ඒ සඳහා සම්පත් සාධනය කරගන්න. අපි දක්ෂ වෙනවා නම් එතන ආත්ම අර්ථය. එතකොට අන්නේ කියන ආත්ම අර්ථය සහ පර අර්ථය සම්පාදනය කරන්නට යෝග්‍ය නම් පමණයි අපි වචන ඊට සුදුසු හැටියට හැසිරවිය යුත්තේ. සත්‍ය වුණු පමණින් ප්‍රකාශ නොකළ යුතුය. එතකොට යමක් සත්‍ය නම් එය කිව යුත්තේ අවස්ථාව සලකාගෙන, අර්ථය සලකාගෙන. දැන් සමහරු කියනවානේ ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැත්තේ යහපතක් වෙනවනම්. ඒ ඇත්ත කිව්වහම අයහපතක් වෙනවනම්. අනිත් අයට විනාශයක් වෙනවනම්. විපතක් වෙනවා නම් ඒ බඳු තැන්වලදී ඇත්ත නොකියා සිටීම යහපත්. එදනම් බොරු කියන්නද නැහැ බොරු කියන එක නෙමේ අපට කිව හැකි ප්‍රමාණය කියන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධව නොකියාම වෙනත් කරුණක් කියන්නට පුළුවන්. එතකොට අපි මීට පෙරත් පැහැදිලි කළා තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තු සියලු ධම ලෝකෙට දෙසුවේ නැහැ. උන්වහන්සේම දේශනා කරන අර ඇටේරියා වනයේදී අතටගත්තු කොළමිටක් පෙන්නලා මහණෙනි මේ වනාන්තරයේ තියෙන කොළහා සමානයි මං අවබෝධ කරගත්තු ධහම නුඹලාට දෙසූ ධහමේ අතටගත්තු කොළමිට වගේ සල්පයක්. ඇයි ඊටු ටික නොදෙසුවේ? ගුරුමුෂ්ටිය නිසාවත් ඒක සංගවන්නටවත් ඇත්ත නොකියා ඉන්නටවත් නෙමෙයි ඒ සත්‍ය ප්‍රකාශ කරලා අර්ථයක් නැහැ. ඒක වටහන්නට පුළුවන් කෙනෙක් නැහැ. ඒකෙන් වාද විවාද තර්ක විතරක ඇති කරගන්න. මොකද ලෝකයට ඒවා විශ්ය නැති නිසා. ඒතර විශ්ය නොවන කාරණා මිනිසුන් අතරට දැම්මෙන් පස්සේ වාද විවාද ගස්ඨන ඇති කරගෙන ඔවුන් බොහෝ අකුසල් සිද්ධ කරගන්න. තථාගතයන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සැකසංකා ඇති කරගන්න. ඒතර ඒ අනර්ථය නොවේවා කියන අදහසින් තමයි තථාගතයන් වහන්සේ මේ බඳු කාරණා ප්‍රකාශ නොකරන්නේ. ඒතර සත්‍ය තමයි උන්වහන්සේ බොරුවක් දේශනා කරනවා නෙමෙයි. හැබැයි ඒක සත්‍යක් බව ලෝකයාට ප්‍රත්‍යක්ෂ කරගන්නට නොහැකි නම් අනුමාන කරන්නටවත් බැරි නම් ඒබඳු අවස්ථාවල ඒ සත්‍ය ප්‍රකාශ කිරීමෙන් බරපතල හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි නිතරම කියන කාරණයක් තමයි දැන් ප්‍රවෘත්ති හැටියට රටේ සිදුවුණු දේවල් සත්‍ය අපි තමයි මුලින්ම කියන්නේ අපි තමයි ඒ ඇත්ත හොයාගත්තේ කියලා යම් යම් දේවල් ප්‍රකාශ කරන එක වඩාත් පරිස්සම් වෙන්නට ඕනේ. ඒ ප්‍රකාශනය තුලින් මොකද්ද වෙන්නේ? රටේ මෙහෙම මෙහෙම දේවල් සිද්ධ වෙලා කියන එක අපි සමාජගත කිරීමෙන් ඒ අනර්ථය වළකිනවද අනර්ථය පෝවෙනවද? දැන් ඒ වගේ අයහපත් සමහර අයහපත් ප්‍රවෘත්ති ප්‍රකාශයටපත් කළාම ඊට පස්සේ අපිට පේනවා ඒ වගේ සිදුවීම් ගණනාවක්. දැන් අපි හිතමු කාන්තාවක් මරලා මල්ලක දාගෙන ගමන් බෑග් එකක දාගෙන අරන් ගියා කියන මේ ප්‍රවෘත්තිය කිව්වහම ඔන්න ඒ වගේ සිදුවීම් දෙක තුනක් ඊට පස්සේ අපට ආරංචි ඒ මොකද අර වගේ මානසිකත්වයන් තියන අය කල්පනා කරනවා මේක තමයි පරිගන්න හොඳම ක්‍රමය අන්න ඒ විදිහට අපි සමහර දේවල් සත්‍ය උනත් ප්‍රකාශ නොකළ යුතුයි ලොවට අනර්ථයක් සිද්ධ වෙන. ඒ නිසා වචන පාවිච්චි කිරීමේදී අපි විශේෂයෙන් ප්‍රවේසම් වෙන්නට ඕනේ. ඒවා පාවිච්චි කරන්නේ කවර පරමාර්ථයකින්ද? ඉතින් එහෙම ආත්ම අර්ථය පර අර්ථය සලකාගෙන අපිට වචන පාවිච්චි කරන්න දක්ෂ නොවුනොත් ස්ථානෝචිතව ඒ වගේම අර්ථය හඳුනාගෙන ඒකෙන් ලෝකයා කුමක් ග්‍රහණය කරයි ඒක හෙළිවීම තුළ ඒක සමාජගත වීම තුළ හොඳක්ද නරකක්ද වෙන්නේ මේ විදිහට හේතුඵල වශයෙන් ගණනය කරමින් අපිට සිහිනුවන පාවිච්චි කරලා තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස කරුණා මෛත්‍රියෙන් වචන පාවිච්චි කරන්න බැරි වුණොත් එය හඳුන්වන්නේ ප්‍රයෝග විපත්‍යය කියලා. ඒ විදිහට වචන පරිහරණය කරන්න පුළුවන් නම් ඒක හඳුන්වන්නේ ප්‍රයෝග සම්පත්‍යය කියලා. එතකොට ප්‍රයෝග සම්පත්තියේදී අකුසල් යටපත් වෙලා කුසල් මතුවෙනවා. ප්‍රයෝග විපත්තියේදී කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවා. අපි මීට පෙරත් කතා කරලා තියෙනවා එහෙම වැරදි වචන පාවිච්චි කිරීම නිසා බහිම්බස් වෙනවා දැන් පවුලක් තුල අඹුසැමියන් අතර නොසුදුසු වචන නොසුදුසු වේලාවේ නොසුදුසු විදිහට නොසුදුසු ස්වරයෙන් පාවිච්චි කිරීම නිසා ඔවුනුන් අතර ආදරය සෙනෙහස පළුදු වෙනවා ඔවුනෝන් පිළිබඳ සැක සංකා ගොඩ නැගෙනවා ඔවුනෝන්ට රුස්සන් නැතු යනවා ඊට පස්සේ ගැටුම් ඇති වෙනවා. අවසානයේ පෞල් සංස්ථාව බිඳී යන තැනට කටයුතු සැලසෙන්න පුළුවන් වචන නිසා. පුද්ගලයෝ දෙදෙනෙක් අතර අඩදබර ඇති වෙන්න, ආරවුල් ඇති වෙන්න, බැන ගැනීම ඇති වෙන්න, ඊට පස්සේ පිහියනුම් යන්න, ගහ ගන්න, මරා ගන්න, අවසානයේ ඝාතනයක් සිද්ධ වෙන්නට, පසුබිම හැදෙන්නට පුළුවන් වැරදි වචන නිසා. රටවල් දෙකක් ගත්තාම යුද කලකෝලාහල ඇවිලෙන්නට එතකොට පාරම්පරික වෛරක්කාරයෙන් නිර්මාණය වෙන්නට හේතු වෙන්න පුළුවන් මඟ සැලසෙන්න පුළුවන් වචන නිසා. එතකොට මේ වචන નિවරදිව පාවිච්චි කරන්න බැරි නම් අපි වටා සමස්ත සාධක ගොඩ නැගෙනවා අකුසල කර්ම විපාකත්වයටපත් වෙන්න. දැන් අර පිහියනුම් කාලා අකාලේ මැරෙන්න තියෙන කර්ම අපි හැමෝටම ඇති. අකල් මරණ වලටපත් වෙන්නේ. මොකද ප්‍රාණඝාත අකුසල් අපි ඕන තරම් සසරේ කරගෙන තියෙනවනේ. එතකොට අපි හැමෝටම අකාලේ මැරෙන්න හේතු වෙන කර්ම ඕනතරම් තියෙනවා. නමුත් පිහියනුම් කාලා මැරෙන්න සිද්ධ වෙනවා නම් ගහගෙන මරාගෙන එහෙම අකාලේ මැරෙන්න සිද්ධ වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ කර්මය නෙමෙයි. ඒ කර්මය මතු වෙන්නට පසුබිම හැදී. ඒ නිසා වචන පරිහරණය කිරීම ඉතා ප්‍රවේශම් කරගත්තොත් අපි සන්තකෝ බැනුම් අහන්න, ගුටි කන්න, මැරුම් කන්න අකුසල කර්ම තිබුණා වුණත් ඒවා යටපත් කරගෙන අපිට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන්. අපිට වචන පාවිච්චි කරන්න තේරෙන්නේ නැත්නම් අවස්ථාවෝචිතව හේතුඵල දැනගෙන අපිට වචන පාවිච්චි කරන්න බැරි නම් නැති හතුරු ඇති කරගෙන නැති ප්‍රශ්න ඇති කරගෙන නැති ගස්ඨන ඇති කරගෙන සමස්තයම විනාශ වෙන්නට ඔය විදිහට වචනය નિවරදිව පාවිච්චි කරනවද නැද්ද කියන කාරණේ මත තමයි ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග විපත්තිය. ඊළඟට ක්‍රියාව. අපි කරන කටයුතු. අපි අපි කය හසුරුවන විදිහ සහ බාහිර දේවල් හසුරුවන විදිහ. දැන් අපි හිතමු තරුණ වයසේ සමහරට වාහනේ අතට ගත්තන් පස්සේ ඒක තියෙන උපරිම වේගයෙන් ගිහිල්ලා කොතනක හරි හප්පගෙන විනාශ වෙනවා. එතකොට අකාලේ මැරෙන්න, අතපය කඩා ගන්න. ඒ ඒ බඳු කර්ම අපි හැමෝටම තියෙනවා. නමුත් ඇයි ඒක මතුවලා ආවේ ඒ සති සම්පජඤ්ඤේ පවත්වා ගන්න බැරි කම නිසා. දැන් අර කාය භාවනා ගැන කියනකොටත් අපි කතා කළේ. කය පැවැත්වීම පිළිබඳව අතපය හැසිරවීම පිළිබඳව සිහි නුවණ පවත්වා ගන්න බැරි වුණොත් නැගිටින්න ගිහිල්ලා ඔළුව හප්පගෙන තුනටිය ඇනගෙන අතපය කඩාගෙන දුක් විඳින්නට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි අපි වාහනයක් පාවිච්චි කරනකොට උසක ගොඩ වෙනකොට පඩිපෙලක් නගිනකොට එහෙම නැත්නම් අපි ක්‍රීඩා කරනකොට ඒ නොඑක් අවස්ථාවල අපිට පරිස්සමින් කය පරිහරණය කරන්නට අපි දක්ෂ නොවුනොත් ඒකෙන් බොහෝ අනර්ථයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රාණඝාත, අදත්තාන ආදී බොහෝ අකුසල් සිද්ධ වෙන්නට ඒකෙන් මඟ සැලසෙනවා. ඒ විතරක් නෙමෙයි අනුන්ගේ කර්මත් අපි අතට ගන්නට. ඒ කියන්නේ අනුන්ගේ කර්ම වලට අත ගහලා අත පුච්ච ගන්න. දැන් බලන්න මොගලන් හාමුදුරුවන්ට අකාලේ පිරිනුවන් පාන්නට හේතු වෙන කර්මයක් තිබුණා. පෙර භවයේ මව්පියන්ට තැලීමේ කර්මය. දැන් ඒ කර්මයේ විපාක දිය යුතුයි තමයි. නමුත් අර පැත්තක හිටපු මිනිස්සු ටිකක් ඒකට බිලි වුණේ ඇයි? එතකොට කර්මී තියෙන්නේ මුගලන් හාමුදුරුව සතුව දැන් අර මිනිස්සු ඒකට මැදි වෙලා අනන්තරේ පාප කර්මයක් කරගත්තා. ඉතින් නිකන් අසාධාරණ දෙයක් වගේ තමයි අපිට පේන්නේ. කිසිම අසාධාරණයක් නැහැ. මොකක්ද එතන සිද්ධ වුනේ? Taman රැකගන්නට ඒ අය දක්ෂ වුණා නම් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා. මම සත්ව හිංසාවෙන් වළකිනවා මනුෂ්‍ය හිංසනයෙන් වළකිනවා කියලා තමන්ව රැකගන්නට එයයි දක්ෂ වුණා නම් අර මුගලන් හාමුදුරුවන්ගේ කර්මයට අතපෝලා නිකන් අතපොලොස්ස ගන්නෙ නැහැ. එතකොට තමන්ගේ සිත, කය, වචනය සංවර කරගෙන හේතුඵල දැක්මෙන් નિවරදිව පරිහරණය කරන්න බැරි වුණොත් තමන් අකුසල කර්ම රැස් කරගන්නවා අකුසල කර්ම විපාකත්වයට පැමිණෙනවා විතරක් නෙමෙයි අනුන්ගේ කර්ම වලටත් ඇඟිලි ගහලා තවත් බොහෝ කර්ම සිද්ධ කරගන්නට මං සලස්වා ගන්නවා. ඒ විදිහට කායිකව අපට සිහිනුවණින් යුක්තව හේතුඵල දැක්මෙන් යුක්තව ඒ වගේම ගුණයෙන් සහ නුවණින් යුක්තව සද්භාවයෙන් යුක්තව ආත්මාර්ථ පරාර්ථය ගැන සලකලා අපිට කය පරිහරණය කරන්න දක්ෂ නොවුනොත් කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවා අකුසල විපාක මතුවෙනවා හැබැයි අපි කය පරිහරණය කරන්න දක්ෂ වුනොත් ආත්මාර්ථය පරාර්ථය උදෙසා ඒතනත්තාට අකුසල කර්ම විපාක තිබුණා වුණත් ඒවා යටපත් වෙලා කුසල කර්ම මතුවලා විපාකත්වයට පැමිණෙනවා. එතකොට දැන් අපි හිතමු මව්පියන්ට සැලකීම. එතකොට තමන්ගේ කය පරිහරණය කරලා අනිත් අයට උපස්ථාන කරනවා. එතකොට ඒ හේතුව නිසා ඒ තනත්තාට අර මව්පියන් සන්තක සියල්ල සමහරට උරුම වෙන්නට පුළුවන්. මේ පිටමනුස්සයෙකුට සලකනවා. ඒ මනුස්සයාට කාත් කවුරුවත් නැහැ. තමන්ගේ සියලු ධන සම්පත් සමහර විට අර පුද්ගලයා ගැන අර පුද්ගලයා ගැන පැහැදිලා ඒ තනත්තාට පවරා දෙන්නට පුළුවන්. එතකොට අර කායිකව යහපත් සත්ක්‍රියාවක ආත්මාර්ථයේ පරාර්ථයේ සලකාගෙන තමන්ගේ කායික ක්‍රියාවන් හසුරවන්න දක්ෂ වීම හේතු කොටගෙන ඒ තැනත්තාට බොහෝ සම්පත් ලබන්නට පසුබිමක් සැකසෙනවා. අන්න ඒ විදිහට කය හැසිරවීමේ දක්ෂ අදක්ෂ භාවය ආත්මාර්ථ පරාර්ථයේ සලකාගෙන අවස්ථාව සලකාගෙන හේතුඵල දැනගෙන සිහිනුවණින් යුක්තව හැඟීම් ආවේග වලට වහල් වෙන්නේ නැතිව කයේ ස්වභාවය, කයේ ව්‍යුහය, කය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහ මේවා ගැන සැලකිලිමත්ව හරියට අපිට කය පරිහරණය කරන්න දක්ෂ වුණොත් බොහෝ යහපත සිද්ධ කරගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර ලෙඩ රෝග හැදෙනවා කය පරිහරණය කිරීමේ සාවද්ද බව නිසා. ඒවා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ විෂම පරිහාරජා ආබාධ. කය වැරදි විදිහට පරිහරණය කිරීම නිසා සමහරට මාංශපේශී ඉරෙනවා. අස්ති බිඳෙනවා. ස්නායු බිඳෙනවා. ඒතර කාලයක් යනකොට විවිධ ආබාධ මතුවෙනවා. මොකක් නිසාද? වැරදි විදිහට කය පරිහරණය කරනවා. එතකොට ඒ අකාලේ රෝගී වෙන්න ඔත්පොළ වෙන්නට පසුබිම හැදෙන කර්ම අපි සතුව තිබුණට ඒවා මතුනේ කුමක් නිසාද? නිවැරදිව කය පරිහරණය කරන්නට නොතේරීම නිසා ප්‍රයෝග විපත්තිය නිසා ඊළඟට අවසාන කාරණේ තමයි බාහිර සාධක බාහිර සාධක කියවහම පාරිසරික අවිඥානික සවිඥානික සියල්ල තමන් වටා ඉන්න අමුදරු මව්පිය ගුරුවර සහෝදර ඥාති හිත මිත්‍ර අසල්වාසීන් මේ සියලු දෙනාත් එක්කම Taman කටයුතු කරන්නේ කොහොමද? ඒ අයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එතකොට ඒ අනුව තමයි අපි සතුරන් ගොඩක් හදාගෙන අකුසල කර්ම විපාක විඳින්නට පසුබිම හදා ගන්නවද මිතුරන් වැඩි කරගෙන ඒ අයගෙන් ප්‍රතිලාභ ලබනවද එහෙම නැත්නම් පුද්ගල ස්වභාවය හඳුනාගෙන මධ්‍යස්තව අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වෙලා තමන්ටත් අනුන්ටත් යහපත සිද්ධ කරනවාද කියන මේ සියල්ලක් තීරණය වෙන්නේ අපි බාහිර පුද්ගලයන් හසුරුවා ගන්නා විදිහත් එක්ක ඊළඟට බාහිර ද්‍රව්‍ය හසුරවන විදිහ අනුව අපි පරිසරය පිරිසිදුව තියාගන්නවද පිළිවෙලට තියාගන්නවද පරිසරයට අපෙන් අපි කොහොමද පරිසරයට ප්‍රතිචාර දක්වන්නේ ඒ අනුව අපිට සුවසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවද ලෙඩ දුක් බහුල වෙනවද අකාලේ මැරෙනවද මේවා සියල්ල තීරණය දැන් අපි කියන්නේ ඩෙන්ගු මාරාන්තිකයි නමුත් වලක්වා ගත හැකි ඒක ඩෙන්ගු මාරාන්තිකයි කියන්නේ ඒකෙන් එතරම්ම ඩෙන්ගු මදුරුවා දෂ්ට කළොත් මරණය හිමි වෙන්න පුළුවන් දැන් එතකොට අකාලේ මැරෙන්න අපි සතුව කර්ම තියනවා ඩෙන්ගු මතුරුව ඇනගෙන අපිට අකාලේ මැරෙන්නත් පුළුවන් හැබැයි පරිසරය ටිකක් පිරිසුදු කරගෙන පරිස්සම් වුණොත් අපිට අකාලේ මැරෙන්න නැතුව රැකෙන්නත් පුළුවන් කොරෝනා මාරාන්තිකයි හැබැයි අපි ඒ සෞඛ්‍ය රීති හරියට අනුගමනය කළොත් අතසේදීම දුරස්ත භාවය මුඛ ආවරණ ආදී පරිහරණය කිරීම ඊළඟට කායික ප්‍රතිශක්තිය සඳහා අවශ්‍ය ව්‍යායාම ඖෂධ ආහාර ඉර එළිය මේවා හරියට පරිහරණය කළොත් එතකොට කොරෝනා වසංගතේ මාරාන්තිකයි තමයි. නමුත් ඒකෙන් මරණයටපත් නොවි රැකෙන්නට පුළුවන්. එතකොට අපි සතුව අකාලේ මැරෙන්න කර්ම ඕනතරම් තියෙන්න පුළුවන්. හැබැයි ඒවා මතු නොවි විපාකත්වයටපත් නොවි අපිට ඕන නම් ඒවා යටපත් කරගෙන ජීවිතය සුරක්ෂිත කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර සාධක ආත්මාර්ථයේ පරාර්ථය හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන සති සම්පජඤ්ඤේ යුක්තව හේතුඵල දැක්මෙන් යුක්තව අපට හැඟීම් වලට වහල් නොවි පරිහරණය කරන්නට පුළුවන් නම් ಗುಣනුවණින් යුක්තව අන්න ඒ පැවැත්ම තමයි ප්‍රයෝග සම්පත්තියයි කියලා කියන්නේ ප්‍රයෝග සම්පත්තිය ඇති තැන කොතෙක් සාංශාරික අකුසල කර්ම තිබුණා වුණත් ඒවෙන් බහුලව අකුසල කර්ම යටපත් කරගෙන කුසල් මතු කරගන්නට පුළුවන්. කොයිතරම් ප්‍රයෝග සම්පත්තියෙන් යුක්ත වුණත් සමහර කර්ම අනිවාර්යෙන් විපාක දෙන කර්ම තියෙනවා. අපි අර පෙර දිනක කිව්වා දැන් වී ඇටය අර විදිහට අපිට දවස් දෙක තුනකින් පැලවෙන්නට පුළුවන් වුණාට ඒකට අවශ්‍ය සාධක ටික ඉවත් කරලා තිබ්බොත් අවුරුදු දෙක තුනක් වුණත් තියන්න පුළුවන්. හැබැයි පොල් ගෙඩිය ඒක සමහර වෙලාවට පොළවේ තිබ්බත් උඩ තිබ්බත් ගහක එල්ලලා තිබ්බත් සමහර පොල් තියෙනවා ලෙලි ගහලා තිබ්බත් ඒක පැලවෙනවා. ඇයි ඒක පැලය ඇති කරන්නට අවශ්‍ය සාධක ටික ඒක ඇතුළෙම හදාගෙන ඇවිත් අන්න ඒ වගේ සමහර කර්ම තියෙනවා සාධක හදාගෙන විපාක දෙනවා. එහෙම කර්ම ඊටාම කලාතුරකින් ඒවා ප්‍රබල කර්ම. එතකොට සමහර වැඩි හරිය බහුලව අපි සතුව තියෙන කර්ම පරිසරය සැකසුනොත් තමයි විපාක දෙන්නේ. ඒ නිසා පරිසරය සැකසුනොත් විපාක දෙන සියලුම අකුසල කර්ම අපිට දුර්වල කරන්න, යට කරන්න ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කුසල කර්ම මතු කරන්න අපිට ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අකුසල කර්ම යටපත් කිරීමේ උපාය මාර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන පෙන්වා දෙන තථාගතයන් වහන්සේගේ දෙවන තථාගත බලය හැටියට මේ මහා බුද්ධ ඥාණයෙන් දකින සුවිශේෂ කාරණයක් තමයි මේ ප්‍රයෝග සම්පත්තිය හමුවේදී අකුසල් යට වෙලා කුසල් මතුවෙනවා ප්‍රයෝග විපත්තිය හමුවේදී කුසල් යටපත් වෙලා අකුසල් මතුවෙනවායි කියන කාරණය. ඒ නිසා අර ලෝණපල සූත්‍රයේ දැක්වෙන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ කරුණු දියුණු කරගන්නා අතරතුර අපට ඒවාහිම ප්‍රතිඵලයක් හැටියට මේ ප්‍රයෝග සම්පත්තිය හරියට පරිහරණය කරන්න පුළුවන් වුණොත් අර කාල සම්පatti, ගති සම්පatti, උපදි සම්පatti කියන කරුණු තුන අපිට දැන් වෙනස් කරගන්නට නොහැකි වුණත් ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරලා ඒ බොහෝ දේවල් ජය ගන්නට අකුසල් යට කරගෙන කුසල් මතු කරගෙන දුක් අඩු කරගෙන සැපසේ නිවන් මඟ ගමන් කරන්නට අපට පසුබිම සකස් කරගන්නට පුළුවන්.